ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මහව කෝම්වැව ඉහළගම ගල්ලෑවිහෙර ආරණ්‍ය සේනාසනය, එරියාව දිමුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රවණයට පෙර පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ.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 බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං शरणं गच्छामि शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं बुद्धं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयं सङ्गं शरणं गच्छामि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 ගමනං සම්පූර්ණං ආම පන්තේ ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනාපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේ සුඛිතාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි ස්වාමී මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි වීරය මජ්ක්‍ධිමාදස්සාන ථේරමණී සික්ඛාපදං සමාදියාමි පරමේන සබ්බින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා ප්‍රමාදේන සම්පාදේ සබ්බං ආමවත්තේ සතු සතු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සබ්බම්මං නිරාජස්ස සුනන්තු සබ්බ මුක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 කාලේන කායං මනසිකා තබ්බානීති සබ්බාධි සම්පන්න පින්වත්නි උතුම් බුදු කෙනෙක් මේ තුන් ලෝක ආලෝකමත් කරගෙන දිවි වෙන්නේ සංසාරගත සත්‍යයට තමන්ගේ පිරිසිදුභාවය ඇති කරගන්න තමන්ගේ නිර්වාණ සාක්ෂාත් කර ගැනීම. එහෙම නැත්නම් සියලු දුකෙන් අත මිදීම සාක්ෂාත් කර ගන්නට, දුක් නැති කර ගන්නට අවශ්‍ය කරන මාර්ගය කුංචි අඩුවක්වත් නැතුව ලෝකයට පිළිපෙරලි කරමින් තමයි තුන් ලෝකයක් සංසවන උතුම් බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝකෙට නිවි වෙන්නේ. ඒ කාලේ හරියට නිකන් ලෝකෙට ඇහක් පහළ වුණා වගේ කියලා තමයි සඳහන් කරන්නේ. මේ බව දැනගත් නුවණ තියෙන අය බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය පරිපූර්ණවම තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීම සඳහා කළ යුතු යම් දෙයක් තියෙනවද? ඒකයද හැමදේම කරනවා. ඒ සඳහා අවශ්‍යතාවය තියෙන. මේ දුක් ගොඩක් උරුම කරගෙන නිබඳව නිරතුරුව දුක් වේදනාවෙන්ම දැවිදැවි පරිතරි ඉන්න මනුස්ස సంతාන හරිපෙන්නේ නැත්තෝ මේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක් නේද මේ භාග්‍යවත් වූ ධර්මය අපිට ලැබිලා තියෙන නේද ඒ ධර්මයට අනුව අඩුවක් නැතුවම මට මේ සියලු දුක් නැති කරගන්න යමක් කරන්න දෙයක් තියෙනවද කියලා ඊටාම ගැඹුරින් හොයනවා හොයන්න ඕනේ ඒක තමයි මේ ධර්මයේ වටිනාකම දැනගත් අය කරන දේ. හැමදාම එකම දේ එකම දේ කර කර ඔහේ ඔහේ හැම එකම දේ කර කර ඔහේ ඔහේ එක තැනකට වෙලා වැඳිලා ඉන්නේ නැහැ. වෙන්න යන වේ වේවා කියලා හිතාගෙන වෙන්න යන දෙයක් තියෙනවා නම් ආ වෙන දෙයක් වුණා වේ කියලා හිතාගෙන කටයුතු කරන්නේ නැහැ. හැම දෙයකටම හේතු වෙනවා. හැම දෙයකම නැති කිරීමක් වෙනවද කියලා හොයනවා. එහෙම හොයලා වෙන දේ වෙච්චාවේ කියලා බලාගෙන ඉන්නේ නැතුව යහපත් තැනට මේ හිත සකස් කරන වැඩ පිළිවෙලකට අවතීන වෙනවා පින්නත්. අද දවසේ මේ කෙටි කාලේ අපිට ලැබිලා තියෙන්නේ එවැනි වූ ඉතාම වටිනා ධර්ම කාරණා කීපයක් අපේ ජීවිතයට එකතු කරගන්න. එක් සූත්‍ර ධර්මයක බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන කාරණා කිහිපය තමන්ගේ ජීවිතයට එකතු කර ගැනීමෙන් පවා විශාල භූමියකට පැහැදිලිවම මතක් කරනවා නිවන් දකින්න පවා ප්‍රමාණවත් වෙනවා පින්නන්නේ එක උපදේශක් පිළිපදීම. ඒ නිසා හැම කෙනෙක්ම විමසන්න ඕනේ මගේ ජීවිතේට මම කුමන උපදේශද ජීවිතේට අරගෙන තියෙන්නේ මගේ ජීවිතේට මම නිවැරදිව අඩුවක් නැතුවම එකතු කරගෙන තියෙන්නේ කුමන බුද්ධ අවවාදයේද කියලා හැමෝම දැඩිව බලන් โด නේ Tamanට යම්කිසි දුකට අඩුවක් දැනෙන්නේ නැත්නම් මේ වෙනකොට ජීවිතේ පුංචි කාලේ උටපු විදියටම නම් හිතන්නේ පුංචි කාලේ අඬපු තැනම නම් තාමත් අඬන්නේ පුංචි කාලේ තරහා ගිය විදියටම නම් තරහ යන්නේ මැදි වයසේදී තරහා ගිය විදියටම නම් භාවනා කරන කෙනෙක් තුල තරහ යන්නේ කෙලෙස් ධර්ම ක්‍රියාත්මක වෙන ස්වභාවයේ තමන්ගේ හිතේ වෙනසක් නැත්තම් පින්නත් නේ. ඒ ගැන විමසලා බලන්න ඕනේ. මගේ මොන හරි අඩුවක් ධර්මයේ අඩුවක් නෙවෙයි මගේ මොන හරි ක්‍රියාත්මක භාවයේ අඩුවක් තියෙනවා. හතරක් නැතුවම ආත්පසින්ම මේ හිත ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න අවශ්‍ය කරන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් එක සූත්‍ර ධර්මයක් හරි අරගෙන ඒ අනුව සම්පූර්ණයෙන්ම මම මගේ කටයුතු කරලා තමයි කියලා විමසන්න ඕනේ. අද අපිට මතක් කරන් කතා කරන්න තියෙන්නේ ඒ වගේ අදිචිත්තය ලබා ගන්නට සාමාන්‍ය හිතක් නෙවෙයි දියුණු වෙච්ච හිතක් ලබා ගන්න. අභිඥාවන් ලබා ගන්න. මාර්ග හිතක් උපදවා ගන්න. අෂ්ටඵල සමාපත්තිය ආදී ලබා ගන්න. ඒ වගේ අදිචිත්තයක් ලබා ගන්න මේ ලෝකයේ අත්‍යත්වයේ දකින්න පුළුවන් හිතක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන් හිතක්. සක්කාය දිට්ඨිය දුරු කරගන්න පුළුවන් එකක්. සියලු දුක් නැති කරගන්න පුළුවන් එකක් වර්ධනය කරගන්න බලාපොරොත්තු පුහුණු වෙන අය කාලෙන් කාලයට විමසා බැලිය යුතු ධර්මකාරණා පහක් හැම හැම කාලෙකම හැම කලටම විමසා විමසා නැවත නැවත බැලිය යුතු ධර්ම පරියායන් පහක් අඩංගු සූත්‍ර ධර්මයක් තමයි විතක්ක සංකාන සූත්‍රය කියන්නේ. තාමත්ම වැදගත් සූත්‍ර ධර්මයක් වෙනත් මේ මේ සූත්‍ර ධර්මයේ තියෙන ආකාරයට කටයුතු සිදු කළොත් ධ්‍යාන බලයක් ලබා ගන්නවා කියන එක වැඩි ඈතක නෙවෙයි. දැන් අපි මේ සූත්‍ර ධර්මයේ තියෙන මේ කාරණා පිළිබඳව දේශනා කරගෙන යනකොට ඒවා විමසනකොට ඒ අය කල්පනා කරන්න ඕනේ මේවා එකක්වත් මම පිළිපදිනවද මේ වෙනකොට. මේ එක ක්‍රමයක්වත් මම පිළිපද ලැබ ඒන්න ඒ වාගේ අඩුවක් වෙනවා නම් තමන්ගේ ප්‍රතිපත්තියේ හිත රැකගන්න වැඩපිළිවෙලෙහි අඩුවක් වෙනවා නම් පින්නන්නේ අකුසලයෙන් හිත පිර වෙනවා. හිත පිරිසුදු වෙන්නේ නැහැ. ඕනෑම දෙයක වැඩ පිළිවෙලක් තියෙනවා. ඕනෑම සිද්ධියක් සිද්ධ කරන්න යම් කිසි වැඩ පිළිවෙලක් මේ ඇත්තෝ මුළුතැන්කට ගිහිල්ලා කැම ටිකක් හොයන්නත් වැඩ පිළිවෙලක් තියෙනවා. පිළිවෙලක් තියෙනවා. යායුතු තැනක් තියෙනවා. කරන්න ඕන විදිහක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි පිළිවෙලක් නැත්තම් කරන්න බෑ. ඒ වගේ එහෙමනම් හැම වෙලේම විසිරෙන හිතක් එක තැනකට නංවා ගන්නවා කියන එක මොනතරම් අපහසු දෙයක්ද? එකම අරමුණක රඳවාගෙන ඒ ලෝකය අවබෝධ කරගන්න යොදවනවා කියන එක මොනතරම් අපහසු කාරණාවක්ද? නමුත් ඉබේ ඒව පහළ වෙන්නේ නැහැ පින්වත්නි. කෙනෙකුට හිතෙයි අනේ අපි මේ අපිට මොකුත් බෑනේ. පුළුවන් අය ඉන්නවනේ සමහර අයත්තන්ට හොඳ භාවනා කරන්න පුළුවන්. සමහර අයත් මේ ලෝක අතහන්න දාලා යනවා. සමහර අය මේ බුද්ධ ශාසනයේ මහා උත්කෘෂ්ඨ උතුම් පුරුෂයෝදාට පත්නා මේ බුද්ධ ශාසනය. ඒ ඔක්කොම ඉබේ පහළ වුණා අපිට ඉතින් මොකුත් බෑනේ. වගේ අදහසකින් ඉන්නවා. සමහර දරුවෝ ඉගෙන ගන්නවා නම් සමහර අය කියන ඒ දරුවන් ඉගෙන ගන්න පුළුවන් අපේ අයට බෑනේ. ඒ ඉබේ පහළ වුණා වගේ කියලා හිතනවා. මේ ලෝකේ ඉබේ පහළ වෙන කිසි දෙයක් නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකයට පහළ වෙනකොට පින්වත්නි, ඒ පහළ වීම පිටිපස්සේ ඒ සංසාරික ජීවිතේ මහා ඡේදවාචකයක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ, මුගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආදී ඒ සීනස්වයන් වහන්සේලාගේ අතීත අතීත සංසාර ප්‍රවෘත්තිය විමසලා බැලුවොත් ඡේදවාචක තියෙනවා. අපි ඡේදවාචක කියලා කියන ඒවා තියෙනවා. මහා දරින් මහා දරින් කියන දා වස්තන්ත රජුරෝ වෙලා කොහොමද දරාගෙන හිටියේ තමන්ගේ දරුවෝ දෙන්න අර නපුරු බමුණ අරගෙන යනකම් දරාගෙන හිටියේ මේ ඇත්තන්ව සිහිය තියාගෙන. අපිව සිහිය තියාගෙන. ඇයි එහෙම කියන්නේ? ඔබට හැමදෙනාටම මේ සනසුල්ල ලබා දීමේ අරමුණෙන් තමයි මේ දරුවෝ දෙන්නා අරගෙන යනකම් බලන්නේ. එදා ඒ දරුවෝ දෙන්නා ගැන ලෝභයක් ඇති කරගෙන පින්නත් මේ ඒ පැත්තට හරුණාන. අද මේ දසදහසක් ලෝක ධාතුව නියපු ධර්මය අපිට නැති වෙනවා. අද අපිට සනසෙන්න තියෙන ධර්මය නැති වෙනවා. ඒ හින්දා අපි හොඳට විමසලා මේ උතුම් ධර්මය තුල තියෙන කාරණා අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. ඒ සඳහා අපි ඒක යොමු කරන්න ඕනේ මේ මේ වටින දුර්ලභ, ඉතාම දුර්ලභව ලැබෙන පරිපූර්ණ ධර්මතාවයන්, පරිපූර්ණ ධර්මතාවයක් හැම සූත්‍ර ධර්මයකම වාගේ සඳහන් වෙනවා හිතක් පිරිසිදු කරගන්න අවශ්‍යයි. මේ සූත්‍රයේදී සඳහන් වෙන්නේ කාරණා පහක් කියලා. මේ සූත්‍රයේ සඳහන් වෙන පින්වත්නි යම් කෙනෙක්ගේ හිතක් තුළ විතරකයන් පහළ වෙන කල්හි මොනවද මේ විතර්ක කියලා කියන්නේ? බලන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියලා විතර්ක තුන් කොටසකට බෙදෙනවා. ලෝභ දේශ මොහ මූලික කරගෙන යම් යම් විතර්කයන් පහළ වෙන්නේ මොකද කියලා බලන්න. විතර්ක, සංකල්ප කියලා කියන මේවා. මේ ලෝකයේ තියෙන හැමහාර දේවල්, අසුබ දේවල් නැත්නම් හරු නැති දේවල්, විතරු දේවල් හරු වශයෙන් ගත්තහම ආන්ගේ සරවසයෙන් ගත්තහම තුනක් නේ ඒ වැරදි දේවල් ළඟා කර ගැනීම සඳහා කල්පනාවල් ඇති වෙනවා. ඒකට කියනවා වැරදි සංකල්ප වලට ගෝචර වෙනවා කියලා. ගොදුරු වෙනවා කියලා. යමෙක් දකිනවා තමන්ගේ නිවසේ නැති ආකාරයක රූපවාහිනියක්. රූපවාහිනියක් දකින්න ප්‍රහාර කරනකොට ගම ලස්සනයි. ගොඩක් ලොකු වර්ණ තමන්ගේ නිවසේ නැති. අන්නේ දැනත්තාට හිතෙනවා මේ වගේ රූප වාහිනියක් නැත්නම් නම් වැඩක් නැත්නම් වැඩක් නැහැ කියලා. ආන්දරන් ඔය වගේ මේ රූප වාහිනිය විතරන්නේ හුඟක් දේවල් ගැන මේ ලෝකේ එහෙම හිතෙනවා. මොනවද මේක නැත්නම් වැඩක් නැහැ. මේ මේ දේවල් නැත්නම් වැඩක් නැහැ. මේ මේ જાතිය වාහන නැත්නම් වැඩක් නැහැ. මේ මේ જાතිය නිවසවල නැත්නම් වැඩක් නැහැ. ගෙවල් දොරවල් නැත්නම් වැඩක් නැහැ. මේ මේ જાතියේ දරුවෝ නැත්නම් වැඩක් නැහැ. මේ මේ විභාග පාස් කරේ නැත්නම් වැඩක් නැහැ. මොකද හරියට දේවල් විතර වැඩක් නැහැ වැඩක් නැහැ කියලා. ආන් බලන්න. වැඩක් නැහැ කියන්නේ එහෙනම් කරු නැහැ කියන එක. එහෙනම් අර විශාල රූපවාහිනිය නැත්නම් වටින රූපවාහිනිය කරු දෙයක් විදිහට අරගෙන. කොහෙද හරි දැකලා මේ. දැන් මේ රූපවාහිනිය දැකලා ආපහු එනවා දැන් මේ ගියකනා. එනකොට මොනවද වෙන්නේ? එන්න මතක් වෙන්න පටන් ගන්නවා මොනවද? මං කොහොමද අපේ නිවසට මේ වාගේ රූපවාහිනියක් ගන්නෙ? දැන් ඒක උදාහරණයක් වෙනකොට හැම එකක් ගැනම මේකට කල්පනා කරන්න ඕන සිද්ධ වෙන දේ අතර ගන්නවා නෙවෙයි සිද්ධ වෙනවා. මම කොහොමද මේ රූප වාහිනියක් ගන්න? මගේ ළඟ මෙච්චර මුදලක් තියෙනවා. මේක මෙච්චර ගාණක් වෙනවා. ආ මගේ රත්තරන් බඩු වගේ දුක් තියෙනවා. අහවලාගෙන් ණයක් ගන්නත් පුළුවන්. ගෙවන්න ගන්නත් පුළුවන් නේද? දැන් ඕන් හිත ඉවරක් නැතු අර රූප වාහිනිය කියන්නේ කාමවස්තුවක්. ඇහැ කන නාසය දිව ශරීරය පිනවන පංචකාම සංපත්තිය ලබා දෙන ඕනෑම දෙයකට කියනවා කාම නිස්සිත වස්තු. ආ දැන් එවැනි වස්තුවක් ඔය විදිහට ළඟා කරගන්න ඕනේ කියලා ඔන්න දැන් විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. ඒකට කියනවා කාම විතරක කියලා. දැන් මේකෙන් ගලවෙන්න බෑ. එහෙනම් මේකට හේතුුනේ මොකද? සුභ වරයෙන් ගැනීම, කරු වශයෙන් ගැනීම. අසාරේ කාර්මපිනෝ සාරේකා කාර්දස්සන. ඒ කාරං නාදිගත්තන්ති මේ වගේ අධිගමනයක් ලැබෙන්නේ නැහැ. මිත්‍යා සංකප්පයට දුරු වෙනවා. මිත්‍යා සංකප්ප ගෝත්‍ර ගෝදුරු වෙනවා. හරියට නිකන් සර්පේකට අහුවෙච්ච දෙන්නෙක් වගේ. දෙන්නෙක් සර්පේකට වුණා අපි කියනවා සර්පයා දැන් කාට වුණ හැටියට වැඩ. දැන් ආයේ ගෙම්බට මුකුත් කරගන්න බෑ. විතරකයට අහුවුණු මනුස්සයටත් එහෙම හිටින්නවා. ඉතින් මොකවත් කරගන්න බෑ. ඒකට අහු වෙලා. දැන් ඉතින් ඒ ඔස්සේම සිතුවිලි පහල කරගන්නවාද පහල වෙනවාද? පහල වෙනවා. පහල වෙන්න වෙන්න මොකද වෙන්නේ? දැන් අර රූප වාහිනිය ගන්න ඕනේ, ගන්න ඕනේ කියලා හිතනද හිතනද හිතනද ඒ ගැන තියෙන ආසාව අඩු වෙනවද? වැඩි වෙනවා. දැන් ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? තමන්ගේ නිවසේ මේසේ උඩින් රූපවාහිනියක් ගෙනත් තිබ්බ දවස වෙනකම්ම අර විතර්ක ප්‍රබල වෙලා ප්‍රබල වෙලා අන්තිමට හොරගම් කරලා හරි බොරු කියලා හරි මොනවා හරි කරලා අවශ්‍ය ලක්ෂණ ගන්නවා. එතකම්ම අර විතර්කයෙන් ගැලවෙන්න බෑ ගොදුරු වෙලා. සර්පයාට ඕනෑ හැටියට ගෙන්වාව කියලා අර උනාට පස්සේ ගොදුරු උනාට පස්සේ එහෙනම් දැන් තේරෙනවද මේ විතර්කය කියන එකේ පීඩාව නැද්ද මේ අතන්නේ? කවුරු හරි ගැන පුංචි නිරුස්සන හැඟීමක් ඔන්න ව්‍යාපාද විතරකයක් ඇති වෙනවා. මේක නවතින්නේ එක්කෝ බැනලා, එක්කෝ ගහලා, එක්කෝ කේලම් කියලා, පරුස වචන කියලා ටික ටික ටික ටික ඒක හරියට නෑ එකතු වෙනවා වාගේ වැඩි වෙනවා. එහෙනම් විතර්කය ලෝභ, දේශ, මෝහ මූලික කරගත්ත මේ විතර්කයන් තියාගන්න හොඳ ඒවා. මේවා තියාගත්තොත් කොහෙද නවතින්නේ? අකුසල වචන, අකුසල කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්මයන්හි යෙදෙන්න වෙනවා කියන්නේ. ඒ බව ආය මං අමුතුවෙන් කියන්න දෙයක් ආයතාව පැහැදිලි කරලා දෙන්න දෙයක් කොහොමත්ම නැහැ. ඒකද තවත් ඒ ගැන කතා කරන්නේ නැහැ. එහෙනම් දැන් මේ අත්තුන්ට හොඳට තේරුණා විතරකයට ඉඩ දුන්නොත් කාම විතරක ආදියට ඉඩ දුන්නොත් ව්‍යාපාද විහිංසා විතරක ආදියට අපි ඉඩ දුන්නොත් ඒකයි මම කලින්ම මතක් කරේ ඔහේ ඉන්නවා කියලා. මතකද? ධර්ම දේශනාව ආරම්භයේදීම කිව්වා කොහේ යන්නදලා ඉන්න වෙන දෙයක් වෙච්ච ආවේ කියලා ඉන්නවා. ඉතින් ඕම විතර්ක පහළ වෙනවා කෙනෙකුට. ඉතින් පහළ වෙන්නදලා ඉන්නවා. හ්ම් යමක් සුබ වශයෙන් හිතට හිත හිත ඉන්නවා. ඉතින් පැය ගණන්, අවුරුදු ගණන්, මාස ගණන් එකම දේ හිත හිත ඉන්නවා. හිතන්න හිතන්න හිතන්න. කෙනෙක් මැරෙනවා කියලා හිතන්නේ. කෙනෙක් මල කෙනෙක් මැරුණාට පස්සේ එයා හිතියේ කොහොමද එයා ඇඳ ඇඳුම් ළඟ තියාගෙන ඒවා ඒවාගේ සුවඳ බලමින් නේද? ඈ ඒවා කතා කර කර අතීතයේ වෙච්ච දේවල් කතා කර කර ගෙනත් දුන්න බඩු ගැන කතා කර කර ඒ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර ඉන්නකොට දුක අඩු වෙනවද වැඩි වෙනවද? එන්නෙන් වැඩි වෙනවා. බොහෝ විට අපේ ජීවිතවල පින්වත්නි තණ්හාව උපාදානයේ බවට පත් වෙනවා. මහා උපාදාන ස්කන්ධයක් බවට පත් වෙන ආකාරයේ විතර්කය ඒ වැඩේ අපූර්වයට කරනවා. ඒ වැඩේ අපූර්වයට කරනවා. ඒ මොකද අපි දන්නේ නැහැ මේක වෙනවා කියලා. හිතන හිතන හිතෙන හිතෙන දේට ඔහේ යnder ඇර හිත හිත හිතියොත් ගැලවෙන්නම බැරි තැනකට අපිව අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම වැටෙනවා. එහෙනම් විතර්කය අකුසල විතර්කය කියන එක පාලනය කළ යුතුමද නැද්ද? පාලනය කළ යුතුමයි. එහෙනම් දැන් ධර්ම දේශනාවේ වටිනාකම මේ සූත්‍ර ධර්මයේ වටිනාකම අපිට තේරෙනවා. අකුසල විතර්කය සම්පූර්ණයෙන් පාලනය කරන ආකාරය සූත්‍ර ධර්මයේ මොනවට පැහැදිලි කරලා තියෙනවා. පළවෙනිම කාරණාව මෙන්න මෙහෙම. අකුසල විතරකයක් එනකොට ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. ඒක පුළුවන් නම් හොඳයි වන්නේ. අකුසලය නැగిලා එනකොට ඒකට ප්‍රතිවිරුද්ධ කුසලය මෙනෙහි කරන්න. තරහ එනකොට මෛත්‍රිය උපදවා ගන්න. රාගය ඇති වෙනකොට අසුභය උපදවා ගන්න. ඊර්ෂ්‍යාව ඇති වෙනකොට මුදිතාව උපදවා ගන්න. ඒ කියන්නේ අකුසලයේ කුසලයෙන් වහන්න කියලා මේ කියන්නේ. මේක තමයි පළවෙනි පියවර විදියට දේශනා කරන්නේ. දැන් මේ අත්තන්ට ඔය හිතෙයි ඔයක පුළුවන් නම් ඉතින් හරි. බැරි එකනේ වැඩි. බැරි එකනේ වැඩි. එහෙමද නැද්ද? අන්න බලන්න. ප්‍රථමනකින් විතරක් මේ දේශනාව නැවතුණා නම් පින්වත්නි අඩුවක් තියනවද නැද්ද? මම කලින්ම මතක් කරා අඩුවක් නැතුවම නිවැරදි ප්‍රතිපත්ති මාර්ගය අපිට ලැබෙන්නේ අඩුවක් නැතුවම කියලා. එහෙනම් අකුසලයක් නැගෙනකොට කුසලයෙන් විතරක් ඒක වහගන්න කියලා දේශනා කරා නම් එතන අඩුවක් තියෙනවද නැද්ද? ඇයි අඩුවක් තියෙනවද? ඒක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්කම ප්‍රායෝගිකව කරන්න පුළුවන්කමක් නැහැ. ඒක ප්‍රායෝගිකව මේ අත දන්නවා. මෛත්‍රියෙන්ම මං ඉන්නවා කියලා අදිස්ත්‍රාණ කරගත්තට තරහ ආපු වෙලාවට මතක නැහැ වෙලාව. නේද? ප්‍රමාණිකූලව කුණුගඩකට කුණු එකතු වෙනවා වගේ අර කුංචි නුරුස්සන හැඟි වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා පිටට දරන්නම බැරි ගන්නට වෙනවා. සමහර වෙලාවට ඔක්කොම අතහැරලා දාලා ගිය අත්පා ප්‍රමාණිකූලව Taman දන්නේම නැතුව මේ හිතේ කලපදියම් වෙච්ච අකුසලයන් ඉස්මතු වෙලා ආපහු හිතපු තැනටම හිතියටත් වැඩිය වැඩි තත්යකටපත් වෙනවා. එහෙනම් හොඳින්ම පරීක්ෂාවෙන් ඉඳලා මේ අකුසල විතරකයක් එනකොට ඒකට ගොඩ ගැහෙන්න බැරි නැවත නැවත ඇති වෙන්න නොදී නවත්ත ගන්න ඕනේ. ඒ සඳහා කුසලයේ මෙනෙහි කරන්න කිව්ව වැඩපිළිවෙලේදී බුදුජාන් වහන්සේ මේක කරන්න ඕන විදිහ අපිට දේශනා කරනවා. මම අහනවා මේ අත්ංගෙන්. සාමාන්‍ය ජීවිතයේ ගත්තොත් වෙනත් මේ අකුසලයේද බලවත් කුසලයේද බලවත්. අකුසලයේ බලවත් කියලා අපි දන්නවා. ඇත්ත කතා කරන බෞද්ධත්ව විදිහට මේ පින්වත් ඇත්ත හොඳටම දන්නවා අකුසලයේ බලවත්. ඒකයි මේ ගිහි ජීවිතෙන් මිදෙන්න බැරි. ඒකයි අඳින එක නවත්ත ගන්න බැරි. ඒකයි මේ කම්පා වෙන එක ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛරමාන නවත්ත ගන්න බැරි එකයි. අකුසල බලවත්. ඇයි අකුසල බලවත්? සතර ජීවිතේ වැඩියෙන් වැඩියෙන් පුරුදු කරේ අකුසල් හින්දා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක දන්නවා. ඒ හින්දා මෙතනදී පුංචි උපමාවක් දේශනා කරන මේක කරන්න ඕන විදිහ. අකුසලය බලවත් කියලා දැනගෙනම අකුසල විතරකේ බලවත් අකුසල වේගය බලවත් කියලා Taman දැනගෙනම තමන් ළඟ මේ වෙනකොට උත්පාදනය වෙලා තියෙන පුංචි කුසලය හරි මෙනෙහි කරන්න කියලා දේශනා කරනවා. ඒක මෙනෙහි කරන්න. ඒක අතහරින්න එපා. අනලන් අපි අතින් සිද්ධ වෙන ලොකු අරද්දක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මොන තරම් කාරුණිකද බලන්න මොන තරම් අපි වෙනුවෙන් කැප කරලා කිසිම අඩුවක් නැතුව දේශනා කළා කියලා බලන්න අපිට තියෙන ගැටලුව ඒ විදිහටම මේෙන් සඳහන් වෙනවා. අපේ වැඩක් තියෙනවා. බෑ බෑ කියලා අතහැරලා දානවා පොඩ්ඩක්. යමක් කරන්න උත්සාහ කරනවා අයියෝ මට මේවා කරන්න බෑනේ කියලා අතහැරලා දානවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ. තමන්ගේ අකුසලයේ බලවත්ව තිබ්බාවේ හැබැයි පුණ්‍යයට හරි තියෙන කුසලය නැවත නැවත මෙනෙහි කරන එක අඩු කරන්න එපා. තරහා ගිහිල්ලා හොඳටම හොඳටම තරහා ගිහිල්ලා දැන් ගහන්න, බනින්න, මරන්න යන මට්ටමට එන්න එන්නේ. ඒත් හැබැයි මට වගේම රිදෙන දැන් මම පොඩි මෛත්‍රියක් කරගන්නලා තියෙනවා. මට වගේම ඔක්කොටම රිදෙන්නේ. මේ ගහන කෙනාට මට වගේම රිදෙනවා කියලා චුට්ටක් ගන්නම ඒ චුට්ට මෙහි කරන්න කියනවා. තේරෙනවද? මං වගේම ශරීරයක් තමයි මේ ඉස්සරහා තියෙන එක්කෙනාගේ කියලා මෙහි කරන් කියනවා. ඒ විදිහට මෛත්‍රියට අදාළව යම් කුංචි දෙයක් හරි තමන්ට දැනෙනවා නම් මේ අධික තරහ හැමුවේ මෙහි කරන් කියනවා. අධික රාගයකින් හෙම්බත් වෙලා පීඩිත වෙලා ඉන්න වෙලාවේ තමන් ගන්න කුංචි අසුබය ශේස් ලොම් නිය කියලා මෙනෙහි කරන්න කියනවා. සමහර වෙලාවට පින්නම් මේ අධික රාගයෙන් පීඩිත වෙලා ඒකට අහු වෙලා මුලාවට වැටලා ඉන්න කෙනා කෙස් කියලා මෙනෙහි කරන්න ගියාම මතක් වෙන්නේ කේස කල්යාණය කියලා. අර අදාළ තනත්තාගේ කෙස් මතක් වෙන්නේ යහපත් දෙයක්, වටින දෙයක් විදිහට. දත් පිළිතුරු දත මතක් වෙන්නේ වටින දෙයක් විදිහට. ඉතින් මෙනෙහි කරන්න ගියාම තවත් අකුසලයෙන් බලවත් වෙන්නත් පුළුවන්. රාගයෙන් උපාදාන කරගත්ත ඇත්තන්ගේ ශරීර සුබ වශයෙන් යම් කිසි කෙනෙකුට මතක් කරන නමුත් එහෙම තියෙද්දි සේම පිළිකුලයි, සොටු පිළිකුලයි, මස් පිළිකුලයි, ලේ පිළිකුලයි ඒවල වල දන්න පිටුකින් හරි පටන් ගන්න කියනවා. හරිද? මේකට හරිය ලස්සන උදාහරණයක් දේශනා කරනවා. වඩුවේ ගහකට නැත්නම් ලොකු පොටයකට ගහලා තියෙන ලොකු ඇණයක්. ඒ ගහලා තියෙන ලොකු ඇණය පින්නත් කොල්ලන්නවත් ආන් ඒ වගේ තමයි මේ අකුසලය. දැන් උන්න අපිට තේරෙනවා එහෙනම් අපිට ගැළපෙන එකක් තමයි මේ දේශනා කරලා තියෙන්නේ කියලා. ඔබ ළඟ ඇතිවෙනා වූ යම් අකුසලයක් තියනවාද සංසාරික ජීවිත සංසාරික ප්‍රවෘත්ති හේතු කොටගෙන ඒ අකුසලය හරියට නිකන් ලොකු කොටයකට ගහපු ලොකු ඇණයකට හොල්ලලා බලනකොට හොල්ලන්නවත් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා දේශනා කරනවා මේ දත්ත වඩුවෙක් හෝ වඩුවෙක්ගේ අතවැස්සෙක් ළඟ කුංචි ඇණයකින් පිටියකුයි තියෙනවා. ලොකු ඇණේ ගිහිල්ලා හොල්ලලා බලුවා. හොල්ලන්නවත් බෑ. දැන් මොකද කරන්නේ කියන්නේ? අර ඇනේ වටේට පුංචි ඇනේ සට්ටු කරන්න කියලා කියනවා. අර ඇනේ වටේට පුංචි ඇනේ සට්ටු කරන්න කියලා කියනවා. ඇනේ වටේට ලොකු ඇනේ වටේට පුංචි ඇනේ සට්ටු කර සමහර විට අර ලොකු ඇනේ බුරුල් වෙන්න පුළුවන් ගලව ගන්න පුළුවන්. සමහර විට බලන්නකෝ එහෙනම් මේ අපි ගැනම දේශනා කළා නැහැ. අපි ගැනම දේශනා කළා නැද්ද? අපිට සිද්ධ වෙන අකරතැබ්බේ නැති කරගන්න. කොච්චර උත්සාහ කරත් Tamange හිත පාලනය කරගන්න බැරුව අසරණ තත්වයකට පත් වෙන්න ඕනද එහෙනම්? නෑ ඕනේ. නෑ අකුසලයට උඩ දීලා ඉන්න අවශ්‍ය නැහැ. එහෙනම් පළවෙනි ක්‍රමේ භාවිතා කරන්න කියන තියෙන පුංචි කුසලයෙන් හරි හත් වෙන්න. හත් වෙන්න. හැම වෙලේම පුංචි කුසලයෙන් හරි අකුසලයක් එක්ක හත් වෙන්න. සමහර විට ගැලවේ. සමහර විට ගැලවෙන්නේ නෑ. ඉඩක් තියනවා ගැලවෙන්නේ නැති. මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට වැඩ ඉන්න කාලේ බෝධිසත්වයන් වහන්සේටත් මෙවැනි අකුසලයන් තිබුණා. මෙවැනි අකුසල විතරකයන් තිබුණා. ඒ වෙලාවට මෙවැනි තරම් භාවිතා කළ බව සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අන්න බලන්න. එහෙනම් මටත් තියෙන්නේ පොදු දෙයක්. එහෙනම් මමත් කරන්න ඕනේ මොකද්ද? මෙවැනි අකුසලයන් වල ඉඩ දීලා එහෙම නෙවෙයි බෑ. මම සද්ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා තියෙනවා. භාවනාවල් වැඩලා තියෙනවා. එක එක එක උපක්‍රම යොදා ගන්න විදිය දන්නවා. හැබැයි ඒවා බොහොම දුබලයි. දුබල වුණාට මම අර ප්‍රබල දේ හමුවේ සුත්ත සුත්ත හරියක් ටිකක් ඉන්නවා. එතකොට මට මේක ගලව ගන්න පුළුවන් වෙලාවක් එයි. එහෙම බැරි වුණොත් කියලා අන්න දෙවෙනි කාරණාවට යනවා. පළවෙනි කාරණාව ඔය විදිහට උත්සාහ කරන්න කියනවා. එහෙම බැරි වුණොත් කියලා දෙවෙනි කාරණාවට යනවා. දැන් මම අහන මේ අත්තංගු. මේක කරාද? මේක මේ වෙනකොට කරාද? කරන් අපි දැනගෙන හිටියද? දැන් දන්නව? නේද? එහෙනම් දැන් කරනවද? දැන් ඉතින් පටන් ගන්න ඕනේ අහපු බණ යම් ධර්මයක් අපිට ලැබුණා නම් ඒ ධර්මයේ ඒ විදිහටම පටන් ගන්න ඕනේ. නැත්නම් මේ හිතෙන් කවදාකවත් ගලවෙන්න බෑ. එහෙනම් පටන්ගෙනවත් නෑ තව කියලා කම්පා වෙන්න ඕන අපි. බුද්ධං කරණං ගච්ඡාමි ධම්මං කරණං ගච්ඡාමි සංඝං කරණං ගච්ඡාමි කියෝක අපි තැන් තැන් වල බෞද්ධ විදියට එක එක තැන් තැන් වලට වෙලා මං අසරණයි මං අසරණයි කියන්න ඕනද? වචනයක් අසරණ කියන වචන මාත්‍රයක්වත් සිතුවිලි මාත්‍රයක්වත් තුන්නන්නේ බෞද්ධයෙකුට එන්නේ නෑ. එන්නේ නැත්තේ ඇයි? එහෙම අසරණ වෙන්න උතුම් බුදුරජාණන් වහන්සේ කිසිම ඉඩක් අපිට කියලා නැහැ. එහෙම අසරණ වෙන්න ඉඩක් කියලා නැත්නම් ඒයි අසරණ නම් අසරණ වෙන්න කොහොමද? සිතේ තියෙන සිතුවිල්ලකින්. ඉන්ද්‍ර කීලයක් වගේ තමන්ගේ හිත හදාගන්න අවශ්‍ය කරන සියලු වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දි තවත් කුමකට මම අඳුළු දෙලනවාද? තවත් කුමකට මම පශ්චාත්තාප වෙනවාද? තවත් කුමකට මම එක එක දේවල් ප්‍රාර්ථනා කරනවාද කියලා ආඩම්බරයක් ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ. එහෙනම් පළවෙනි කාරණයෙන් පෙරදුනොත් යම් හේකින් හරියන්නේ නැහැ එනේ ගැලවෙන්නේ නෑ. දෙවෙනි කාරණාව විදිහට දේශනා කරනවා උඹට මතක තියාගන්න ඕනේ මේ වෙලාවේ ප්‍රශ්නේ මතක තියාගන්න ඉන්නේ නැතුව. උදාහරණයක් එක්කම යම් කිසි කෙනෙක් තුනත් මේ මලමිනියක් කරේ බඳගත්තොත් මොනවා වෙයිද? දැන් එයා යන යන තර මලමිනියක් කරේ බඳගෙන යනවා. මලමිනියක් කරේ බඳගෙන යනවා නම් කවුරුත් එයා දිහා බලවුදෝ එයාටමත් ඒක පිළිකුල්ද නැද්ද? පළවෙනි කාරණාව එයාට පිළිකුල්. එයාටමත් බය හිතෙනවද නැද්ද? බය හිතෙනවා. එයා වැඩක් නැති දෙයක් කරනවද? නෑ, වැඩක් නැති දෙයක් කරනවා. වැඩක් වැඩක් නැති බරක් උස්සන් යනවා. කාටවත් ප්‍රයෝජනයක් නැති අනිත් අය පිළිකුල් කරන, Tamanටත් පිළිකුල උපදින අනිත් අයටත් බය උපදවන යම්කිසි තේරුමක් නැති බරක් උස්සගෙන ක්‍රියාවක් තමයි මේ මලමිනියක් උස්සන් යනවා කියන්නේ. ආන්ගේ විදිහට දැන් ඔන්න කෙනෙකුට අකුසල විතරකයක් පහළ වෙලා, කාම විතරකයක්, රාග විතරකයක් පහළ වෙලා, එයා කාමයේ වර්ධව හැසිරෙන්න හදනවා කියලා උදාහරණයකට ගමු. දැන් එයාගේ සූදානම දැන් එයාට මේක දරන්න බෑ. දරන්න බැරි මට්ටමට මෙනෙහි කරලා කරලා කරලා තමන්ගේ ස්වාමියා හෝ භාර්යාව අභිදෝයා යන්නයි දැන් යන්නේ. දැන් එයා අර විදිහට අර අසුබයෙන් මෙනෙහි කරලා බැලුවා ජල වෙන්නේ නැහැ. දැන් මොන දෙවෙනි විදිහ මතක් කරනවා? එයාට කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේ කරොත් මම මලමිනියක් අරෙල්ල ගත්තා වගේ කියලා මෙනෙහි කරන්න කියලා. ආදීනවය මෙනෙහි කරන්ද බලන්න පින්වත්නි. සමහර වැරදි කරාට පස්සේ මහා බරක් දැනෙන්නේ නැද්ද? අනේ මම කරපු වැරද්ද. ආය කොහොම මම මුණ දෙන්නද කාට හරි. Tamanට Taman ගැන බයයි කරපු වැරද්ද හින්දා. Tamanට Tamanව පිළිතුරයි මේක කරොත් එහෙම. එහෙනම් මරණ නියල ගත්තා වගේද නැද්ද? ඊළඟට බරක් නිසා යන්න ඕන. මම මගේ භාර්යාවට විරුද්ධව ගියා. මට අම්මා වගේ ඉන්න කෙනෙකුට මට තාත්තා වගේ ඉන්න කෙනෙකුට මම වැරදි දේවල් කළා කියලා පස්සේ ලොකු පස්සත්තාවයකට පත් වෙන මුළු ජීවිතේම දුක් විඳිනවා සමහර වැරදි වුණාම සමහර අය අපි එහෙනම් ඒ බව කලින් මෙනෙහි කරන්න කියනවා ආදීන මලමිනියක් කරේල්ල ගත්තා වගේ මම මේ අකුසලය සිද්ධ කරොත් මේ නැගෙන විතර්කය මගේ අතින් සිද්ධ වුණොත් මේ නැගෙන විතර්කයට අදාළ කාය කර්මයක් වාක් කර්මයක් මනස් කර්මයක් මගේ අතින් සිද්ධ වුණොත් මාව වැටෙන්නේ මහා ආගාධයකට හරියට මලමිණියක් කියලා ගත්තා. ඒ විතරක් නෙවෙයි පින්වත් මේ සමාජයේහි වැරදි වැඩක් කළා කියලා ප්‍රසිද්ධ වුණේ. අනිත් අය දැක්කහම බය වෙනවා. දැන් යම් භාර්යාවක් වැරදි වැඩක් කරලා ඒ වැරදි වැඩේ හැමතැනම දැනගෙන පාරේ යනකොට අනිත් භාර්යාවරු මොකද කරන්නේ? ස්වාමිවරු බෙට ගන්නවා. හා හා හා. ඔරේ එහෙම එළියට යනවා නෙවෙයි. ඔය යන්නේ හොඳ කෙනෙක් නෙවෙයි කියලා එයාට බය උපදිනවා. ඊළඟට සමහර අය මොකද කරන්නේ කියලා? නුවණට කෙල ගහන්න බැරිකමට සමහර අය නේද? තේන්නම නේද දැක්කම පිළිකුල් කරලා කටේ තියෙන කෙල එළියට දානවා තේන්නම. එහෙනම් අනිත් අයට පිළිකයි වර්ධි කරපු කෙනා. අනිත් අයට පිළිකුලයි අනිත් අයට බය උපදනවා. Tamanටත් Taman පිළිකුලයි. Tamanටත් බයක් වෙනවා මේක ප්‍රතිසන්දෝ කියලා. එහෙනම් පැහැදිලිවම ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු උදාහරණය කොයි තරම්නම් ගැළපෙනවද අකුසලයේ ක්‍රියාත්මක වෙන වුණොත් සිද්ධ වෙන්නේ ඒ දේ නෙවෙයි දහම්. ආන්ගේ බව මෙනෙහි කරන්න කියන පින. Tamanට කෙරෙන්න යන අකුසලයේ පිළිබඳව මෙනෙහි කරන්න කියනවා. අන්න ඒ විදිහට දෙවනි පියවරේදී ආන් එහෙම මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? අරව හුඟක් වෙලාවට ඒ දේ යටත් වෙලා යනවා. අනේ මේක නම් කරලා හරියන්නේ නැහැ. මේක නම් කරන්න බෑ. මේක කළ යුත්තක් නෙවෙයි. මගේ සංසාරික ජීවිතේ විනාශ වෙන එකක්. මේ ජීවිතේ විනාශ වෙන එකක්. මලමිනියක් කරෙල්ල ගන්න කවුද තැනදී? ආන් මේ විදියට පින්නත් මේ නැගෙන අකුසලය තමන්ට තේරිලා පාලනය වෙනවා අර විතර්ක පාලනය වෙනවා විතර්ක එන්නේ නැහැ ඊට පස්සේ. අපි හරියට නිකන් කරාමයක් වහලා දැම්මට පස්සේ ඒකෙන් ගලාගෙන ආපු ජලය ගලාගෙන එන්නේ නැහැ වගේ විතර්කේ එන්නේ නැතුව යනවා. මේක නොකල යුත්තක් කියලා හිතච්ච ගම. බරකින් සාල් වුණා වගේ අඩු වෙලා යනවා. ඒක ප්‍රහාණය වෙලා යනවා. ඔය දෙවෙනි පියවර. සමහර විතර්කයන් තියෙනවා පින්වත්නි ඔය විදිහට ආදීනවය මෙනෙහි කළත් අඩු වෙන්නේ නැහැ. බලන්න. තවත් එහාට එක කඩවීමකින් පැන්නා ඒකෙනුත් බැරි වුණා. එහෙනම් දෙවෙනි පියවරකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකෙනුත් බැරි වුණා. තුන්වෙනි පියවරකුත් දේශනා කරනවා. බලන්න. ඇත්තටම හිතෙන්නේ නැද්ද දැන් මේ විදිහට වැඩ කරොත් මට ඉහළ ආධ්‍යාත්මික තත්ත්වයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලා? ඔය කාරණා දෙකෙන් ඊළඟට පින්නත් මේ දෙක නැති වුණොත් ඊළඟට මෙන්න මෙහෙම දේශනා කරනවා. අපි හිතමු දැන් තරහක් ගැනම ගන්න. කෙනෙක් ගැන කෙනෙක් කල්පනා කරනවා දැන් හුදෙකම ඒ කෙනා ගැන නුරුස්සන හැඟීම් නැති වෙලා තරහා ගිහිල්ලා දැන් කල්පනා කරනවා මං අහවල් තැනදී හම්බෙන්න. මෙතනින් යෙදෙන්න නේද අල්ලගන්න. මෙතනදී කලනවා. නැත්තම් කේලම් කියනවා. නැත්තම් පරිපෝෂණය කියලා බනිනවා. කියලා හිතෙන් කීතරයක් කෙනෙක්ට මරන්න හිතනවා නම් කවුරු හරි. ඒ මරන්න හිතන කෙනා හිතෙන් කීතරක් මරණ වැඩි ඊට කලින්. කෙනෙකුට බනින්න හිතනවා නම් අහවල් තැනදී. නේද? ඒක මේ අත හොඳට ගන්න. කෙනෙකුට අපි බනින්න සූදානම් වෙලා තියෙනවා නම් ඒ බනින විදිහ කලින් හිතෙන් බනිනවද නැද්ද? ඒ වචන වලින් බනිනවා කලින්. මතක් කර කර මතක් කර කර මෙහෙම කියන්නම් මෙහෙම කියන්නම් මෙහෙම කියන්නම් හම්බුණ දෙන්නකෝ කියලා. එහෙනම් අපේ හිතවත් කෙනෙක් හම්බුනාමත් කියනවා හම්බෙනකම් තමයි මම ඉන්නේ. නේද? එහෙනම් හිතවත් කෙනෙක් හම්බුනහම කියනවා නම් අහවලා හම්බෙනකම් ඉන්නේ කියලා හිතෙන් කොච්චර හිතනවද? තේරෙනවද? ආන් ඒක කරන්න එපා කියලා දේශනා කරනවා. ඒකට උදාහරණයක් එක්ක මට තරහ තියෙනවා තමයි මම ඒ විතරකය සිහියෙන් වැඩ පවත්නවා. කොහොමද වැඩ පවත්න්නේ? හරියට දැන් අපි මේ ඇහෙන් බලනකොට පින්නත්දී යම් රූපයක් පේනවා. හදිස්සියේ ඇස් දෙක පියාගත්තොත් පිළිපෙණේ තියෙන රූපේ පේන්නේ. ඒ වගේ අර විතර්කයට යන්න ඉඩ දෙන්නේ එක එක කඩින් කරා. දැනට තරහ තියෙනවා තමයි. සිහියෙන්ම ළඟ දෙන්න නැතුව තියාගන්න කියලා බුදුරජාණන් දේශනා කරනවා. ඒ කියන්නේ අර කාම ලෝකයේ සීන මාලිගාවල් හදන්න එපා කියලා මේ දේශනා කරනවා. ගිහිල්ලා මාලිගාවල් හදාගෙන ඒ වගේ ඉන්නවා, ඒ වගේ රැඳෙනවා, නේද? ඒවා විකුණනවා, ආය හදනවා, උදුම දේවල් නේද? වාහනයක් ගන්න ඕන කියලා තුනත් ඒත් එන්න. දුරකථනයක් ගන්න ඕන කියලා තුනත් ඒත් එන්න. හැම තැනකදීම මේ විතර්කය ගිහිල්ලා අපි අන්තිමට අනවශ්‍ය තැනකටයි යදලා දාන්නේ. එහෙනම් ඒ ඒ සිහින මාලිගාවට යන්න එපා. ඒ තැන් වලින් නවත්තන්න මේක සිහියෙන්ම නවත්තන්න කියලා දේශනා කරනවා. ඒතර දැන් ආකාර පළවෙනි එක බැරි වුණා. බැරි වුණත් ආවා. මොකද පළවෙනි එක අකුසල විතර්කයේ කුසලයෙන්ම වැඩපවත්වීම. අර කොටේට ගහන අනේ පුංචි පුංචි අනේකින් ගහනවා. දෙවෙනි එක ආදීනව මෙනෙහි කිරීම. ඒකට උදාහරණය මොකද්ද? මලමිනියක් අරේ ගහගත්තා වගේ කියලා තමන්ම වෙනි කරනවා. තුන්වෙනි එක විතරතනේ නොකර සිටීම. ඒකට උදාහරණ මොකද්ද? ඇහැ අස්තියාගත්ත රූප දෙන්නේ වගේ මේක අයින් කරලා දානවා කියන්නේ. ඒ තුනෙන්වත් බැරි වෙන අවස්ථා තියෙනවා කියලා කිව්වොත් මේ ඇත්තෝ ඒක පිළිගන්නවද? පිළිගන්න වෙන විතරක ගැන ආය කාගෙන්වත් අහලා දැනගන්න දෙයක් නෑ. හොඳටම දන්නවා මේක ඇතුළේ තියෙන වැඩපිළිවෙල කොයිතරම්නම් කාම ව්‍යාපාද විහිංසා විතරක වලට පැටලිලා මොනතරම්නම් අකටයුත්තක් මේ වෙනකොට සිද්ධ කරගත්තද මොනතරම්නම් අපාගාමී ගමනක ගියාද අපාය උරුම කරගෙනද කියලා බය හිතෙනවා එහෙනම් එවැනි විතරකයන් වලට ඉඳ දීලා ඉන්නේ නැහැ බලන්න ක්‍රම තුනක් ඒ තුනෙන්වත් බැරි වෙන තරම් ප්‍රබලයි සමහර ඒවා පින්නත් මේ එහෙමම දේශනා කරනවා මූලස්ථානය මෙනෙහි කරන්ද කෙනෙක් හයියෙන් හයියෙන් ඔය ඇවිදන් යනවා එයාට ගාණක් නැහැ ඇයි මං හයියෙන් ඇවිදින්නේ කියලා. කෙනෙක් හිමින් ඇවිදලා යනවා. එයාටත් ගාණක් නැහැ හිමින් ඇවිදින්නේ නැහැ කියලා. එහෙම නැතුව හයියෙන් ඇවිදින කෙනා කල්පනා කරනවා ඇයි මං හයියෙන් ඇවිදින්නේ? හිමින් ඇවිදින කෙනා කල්පනා කරනවා ඇයි මං හිමින් ඇවිදින්නේ? ආන් ඒ වගේ පින්වත් මේ ඇයි මට මේ විතර්කේ නැගෙන්නේ? අපි හිතමුද යම් එක් එක් පුද්ගලයෙක් ගැන විතරක් කෙනෙකුට විශාල කාම විතර්ක පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට එයා කල්පනා කරනවා ඊට වැඩිය ලස්සන අයත් ඉන්නවා. ඊට වැඩිය ප්‍රේමවත් අයත් ඉන්නවා. ඊට වැඩිය ධනවත් අයත් ඉන්නවා. ඊට වැඩිය නැනවත් අයත් ඉන්නවා, ගුණවත් අයත් ඉන්නවා. ඇයි මේ කෙනා ගැන මට මෙහෙම සිතුවිලි ඇති වෙන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? කවුරුත් එහෙම හිතනවද ලෝකෙක? ආ මූලස්ථානයේ මෙනෙහි කරන්න තියෙනවා. මූලස්ථානයේ මෙනෙහි කරනකොට තේරෙන්න පටන් ගන්න. ඒ කියන්නේ හේතුව මෙනෙහි කරනවා. ඇයි මට මේ විතර්කය පහළ වෙන්නේ? ආ හේතුව හම්බෙනවා. මම මේ එක රූපයක් අරගෙන ඒ රූපය සුභයි සුභයි මధుරයි සුන්දරයි කියලා නැවත නැවත මෙනෙහි කරපින්ද සමහර අය කියනවා පින්නම් මේ ලෝකෙම නැති වුණත් කමන්නේ මට එකම මස් ගොඩයි ඕනේ එකම ලේ ගොඩයි ඕනේ එකම කටු ගොඩයි ඕනේ ඒ කටු ගොඩ නැත්තම් මම මැරෙනවා කියලා වහබෝතලෙ පුද්දනවා මොනවා ඉල්ලවද මස් ලේ කටු නහර අසුචි ආදී ඉඳලා තමන්ගේ ජීවිතය නැති කරගෙන പ്രേත ආදී තාමත්ම දුක් විපාකන ලොකු දිනවා මොකද ඒ විචර්තනය කෙරිලා කෙරිලා කෙරිලා කෙරිලා තුනත්නි අර ඊටා අසුබ වූ ශරීරය තරම් වටින දෙයක් මේ ලෝකේ නැති විදිහට ඒ හිත දැන් මෝහයෙන් වැහිලා අකුසලයේ කියන්නේ ඇත්ත වහන එකක් හරි අකුසල කියන්නේ සම්පූර්ණයෙන් ලෝකේ තියෙන ඇත්ත වැහිලා යන එකක් ඒකින්ද කියනවා මම අහලා තියෙන සමහර අය කියනවා මට ඉගෙනගෙන වැඩකුත් නැහැ මට අහවලා නැත්තම් ඉගෙනගෙන වැඩකුත් නැහැ මට අහවලා නැත්තම් මොනවත් එපා ඒ එවැනි තත්යකට කෙනෙක්ගේ මානසික තත්ත්වයක්පත් වෙන්නේ ඔය විතර්කයට ගිහිල්ලා. එහෙනම් එයා කල්පනා කරනවා එයා දැනගන්නවා ඇයි මට මෙයා ගැන මෙහෙම හිතෙන්නේ? ඇයි මට මේ අජීවී දෙයක් ගැන හිතන්නේ? ඇයි මට මේ අජීවී දෙය ගැන මෙහෙම හිතෙන්නේ? ආන් හේතුව මෙනෙහි කරනවා. හේතුව මෙනෙහි කරනකොට හම් වෙන හේතුව සුභ වශයෙන් ගත්තා. ආශ්‍රය කළා. යම් දෙයක් වැඩියෙන් වැඩියෙන් තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් ආශ්‍රය කළොත් ආන් ආශ්‍රය ධර්මයක් උදේට වැඩෙනවා. එයාට ඒක නැතුව බැරුව යනවා. ඒවල සකස් වෙලා හේතු සකස් කරගෙන අපි තේරි. ඒ හේතු සකස් කරගත්තොත් දැන් ගැලවෙන්න බෑ. අහන්න තමන් හිතේ. මට ගැලවෙන්න බැරි කීයක් නම් මේ වෙනකොට තියනවද? මට ගැලවෙන්න බැරි කීයක් වෙන පුංචි දේවල් වලට ලොකු රණ්ඩු වලනවා. මේ අය වෙන දෙන්නේ මොන හරි දෙයකට රණ්ඩු වෙනකොට හරිය අවඥාවෙන් කතා කරනවා අපේ අය සාමාන්‍යයෙන්. හැබැයි ඒ සිද්ධියම Tamanට ඒ විදිහටම අපූර්වට රණ්ඩු වෙනවා. අනිත් අයට ගොඩාක් උපදෙස් දෙන අය ඒන රණ්ඩුම කරනවා. මොකද? අන්න බලන්න. අන් අයගේ ලෝභ දේශ මොහ හොඳට දැනෙනවා කවක් වෙනකොට. නමුත් Tamanට ලෝභ දේශ මොහ උපදිනකොට පිළිහෙනට යනවා. ඒක ලෝභ දේශ මොහ කියන අකුසලයේ ස්වභාවය. එහෙනම් අනිත් අයට උපදෙස් දී වැරදි කරනවා නම් කාටෙන් හරි අපි යාට බොස් කියන්න යන්න ඕනේ. නෑ ඒක ස්වභාවයක්. හරි? ඒක හේතුඵල ධර්මයට අනුව සකස් වෙන දෙයක්. එහෙනම් කල්පනා කරන්ද මට යම් කිසි විතර්කයකින් Tamanට හානියක් තියෙනවා නම් භාවනාවට හානියක් තියෙනවා නම් ප්‍රතිපත්ති මාර්ගයට හානියක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? මේකට හේතුව මොකක්ද? හේතුව මොකක්ද? හේතුව මොකක්ද කියලා හොයන්නම ඕනේ. හේතුව මොකක්ද කියලා හොයන්නම ඕනේ. එහෙම ඒ විදිහට ඒ විදිහට මේ හේතුව හොයාගන්නකොට පින්වත් මේ හේතුව හම්බෙනකොට හේතුඵල ධර්මකය කියලා වැටහෙනකොට මේක ප්‍රහාණය වෙනවා. මේක මට අදාළ නැති සකස් කිරීමක් කියලා වැටෙනකොට මේක ප්‍රහාණය වෙනවා. ඒ වින්දා අයියෙන් ඇවිදින්නේ ඇයි කියලා එයා දැනගෙන ඇවිදිනවා වාගේ. හා මට දැන් මේ ප්‍රබල තුවාලයක් ඇති වෙලා තියෙන දැන් හොඳටම රිදෙනවා. රිදෙන දවස්වල හරි අමාරුයි. ආන්තරේ රටකට යක්. තුවාලේ ඇතුනේ ඒක පරිස්සම් කරපු නැති නිසා. තුවාලේ තුවාලේ නැති කරගන්න කළ යුතු දෙයක් තියෙනවා. නොකළ යුතු දෙයක් තියෙනවා. කළ යුතු දේ නොකළ යුතු දේ දැනගෙන තුවාලේ අයින් වුණා ආයෙ හිතෙන්ට ඇන්නත් හොරුදෙන්නේ නැහැ ආන් ඒ වගේ පින්වත්නි හැම කාලෙකම හැම කෙනෙකුටම සාමාන්‍ය ජීවිතය ගත කරනකොට හරියට විඳින තැන් තියෙනවා ඔය කිව්වට හිනහ වෙලා කතා කරලා ඉන්නවා තමයි හිනහ වෙලා කතා කරේ විදියට මම අහනවා මේ අත්තන්ගේ ලොකු තුවාල නැද්ද ඒවා තියාගෙන ඉන්නේ පණිවෙන්න ඕන බලන්න පණිවෙන්න ඕන බලන්න පණිවුනොත් හුස්ම හෙලනවා ඇදලා. නේද? තුවාලේ පියාගෙන රූපවාහිනිය බලනකොට අල්ලාප සල්ලාප කතා කරනකොට අර තුවාලේ අමතකයි. හැම වෙලෙම බලාපොරොත්තු වෙච්ච දෙයක් වෙනවා නම් ඒ විතර්ක පහළ වෙනවා. මේකට හේතුව මොකද්ද? හේතුව මොකද්ද කියලා ඇයි හෙව්වේ නැත්තේ? ඇයි මේ උත්කෘෂ්ඨ ධර්මය අපේ ජීවිතේට එකතු කරගත්තේ නැත්තේ? ආන්ගේම හේතුව හොයනකොට සමහර ලාභ නැති වෙලා යනවා. එන්නත් මේ එහෙමත් නැති වෙන්නේ නැති ඒවා තියෙනවා. ආන් පස්වෙනි කාරණාව විදිහට මහා බෝධිසත්වයන් වහන්සේ සිද්ධ කරපු උපක්‍රමයක් අපිටත් දේශනා කරනවා. ඒ ක්‍රම හතරම උත්සාහ කරලා බැරි වුණාට පස්සේ කළ යුතු දේ යටිකල් උඩුකල් කඩ කරගන්නවා. අකුසලේ නැగిලා එනවා දැන් වේවි. අත මිටිමලෝ කරගෙන නෑ මම මේ අකුසලයට ඉඩ දෙන්නේ නෑ. නෑ මම මේ අකුසලයට ඉඩ දෙන්නේ නෑ කියලා දැඩි වීර්යයක් ගන්න. මේ වචනේ මම කියන්නේ නෑ කොහොමවත් කියන්නේ නෑ. මේ ක්‍රියාව මම කරන්නේ නෑ කියලා වීරියෙන්ම යට කරගන්නවා. වීරියෙන්ම යට කරගන්නවා. ඔන්න ඒ ක්‍රම පහ භාවිතා කළොත් යම් කෙනෙක් ඉන්නත් මේ අර අකුසලයේ පිළ නැහැ. හැබැයි බය වෙන්න දන්නේ කොහොමද හැමදාම ධර්මටි කාගෙන යටත් කරගන්නේ කියලා. වෙනත් යම් කිසි කෙනෙක් ධර්මටි කාලා යට කරගන්න ගානට යමක් ආවොත් යම් දයකද හැමදාම එහෙම කරන්න වෙයිද? නෑ. එයා එච්චර අමාරුවෙන් ඒක යට කරගත්තොත් ඊළඟට කාලයක් යනකොට අර මූලස්ථානය මෙහි කරන ගානට එනකොට අරිනවා. ඊළඟට කාලයක් යනකොට අර මතක් කරන්නේ නැතුව ඉන්න ගාන කාලේ එනකොට අඩු වෙනවා. ඊළඟට කාලයක් යනකොට ඒ ඒ අකුසලයෙන් ඇවිල්ලා ආදීනව තුට්ටක් මෙනෙහි කරන මලවිනියක් කෙල්ලගත්තා වගේ කියලා මෙනෙහි කරනකොටම අඩු වෙනවා. ඊළඟට කාලයක් යනකොට අකුසලයේ කුසලයෙන්ම යට කරන්න පුළුවන් ගානට එනවා. මේ කාරණා පහ කාලෙන් කාලයට කාලෙන් කාලයට Tamanට එක එක විතර්කයන් එළඹි කලෙහි මේ විදිහට අඩු කරගන්න ආන් එහෙම අඩු කරගන්න වැඩපිළිවෙලක් ඔය වැඩපිළිවෙල එකතු කරගත්තොත් ජීවිතේට පින්නන්නේ මෙන්න මෙතන අඩුවක් වෙනවා කියලා කියන්න නැහැ. Tamanගේ භාවනාවට මෙන්න මෙතනින් බාධාවක් වෙනවා කියලා කියන්න නැහැ. ඒකින්ද මේන් ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් හැම සූත්‍ර ධර්මයකම ගැලවෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒවා ඒවා අසාර්ථක වෙලා තියෙනවනම් මේ වෙනකොට ජීවිතේට පින්නත් මේ අසාර්ථක වෙලා තියෙන ධර්මයේ අඩුවක් නෙවෙයි මගේ අඩුවක් කියන එක හොඳට දැනගෙන අඩු සම්පූර්ණ කරගන්න සද්ධර්මයේ ශ්‍රවණය කරන්ද, කල්යාණ මිත්‍රව ආශ්‍රය කරන්ද, නිබඳව නිරතුව වීරයෙන් කටයුතු කරලා මේ විඳින්නා වූ අනන්ත සංසාර දුකෙන්, විඳින්න තියෙනා වූ අනන්ත සංසාර දුකෙන් මේ බුද්ධ ශාසනයේදීම සම්පූර්ණයෙන් අත මිදෙනවා කියන අදිස්ථානය හැමදෙනාම ඇති කරගන්න. ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛං සාසනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛං කුදේශනං ආකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛං තුමන් තරන්ති ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ මහව කෝන්වැව ඉහළගම ගල්ලෑවිහෙර ආරණ්‍ය සේනාසනය හිරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනය යන උභය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු